අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 118 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද පළවෙනි ධර්ම සාකච්ඡාව නිසා වචන ස්වල්පයක් මුලින් කතා කරන්න කැමැති. අපි මේ වගේ වැඩමුළුවට සම්බන්ධ වෙන අයට උපස්ථාන කීපයක් ආයතනයේ වශයෙන් ලබා දෙනවා. එකක් තමයි කමඨාන් උපදේශ මාත්‍රකාවක් අහන්න සලස්සන පැයක විතර බණ. ඊට පස්සේ වැඩමුළු පුරාවට කලීතු නොකලීතු ව්‍යවස්ථා කාලසටහන් මතක් කිරීමක් කරනවා. ගියත්තන් සඳහා සිල් සමාදන් කිරීමක් කරනවා. ඉතින් මේ තුන සාමාන්‍යයෙන් පළවෙනි දවසේ උපදේශ ලබා දීම සහ ව්‍යවස්ථා කිරීමත් පහුවෙන්දා උදේ සිල් සමාදම් කරවීමත් කරනවා. ඉතින් මේ කාලේ පුරාවට මේ තුනම වළංගුයි. ඉතින් ඒව පිළිබඳව යම් පටලැවිල්ලක් තේරුම් ගත්තේ නැත්නම් තිබුණොත් ඒක භාවනා වැඩමුළුවට බාධා වෙනවා. ඉතින් කාට හරි ඒ නිසා ඒ දීපු කමඨහන් උපදේශ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවනම් එහෙම නැත්නම් මේ වැඩමුළුව පැවැත්වීම සඳහා තියෙන විවස්ථාවල අපහසුතාවයක් නොපැහැදිලි තැනක් දුෂ්කරතාවයක් තියෙනවනම් එතන සමන් සමාදන් කරකින සීලය පිළිබඳව නොදන්න තැනක් තියෙනවනේ ඒ තුනම කෙලිම බලපානවා භාවනාවට. ඉතින් ඒ නිසා මම ආර්දනා කරනවා එහෙම දෙයක් තියෙනවනේ මේ ප්‍රශ්න වලට ඉදිරිපත් කරන්න එක එක අපේ මේ වැඩමුළුවේ මේ නැත්නම් මේ ප්‍රශ්න විචාරක වැඩමුළුවේ එක සේවයක්. දෙවෙනි එක තමයි තමන් භාවනා කරනකොට කමඨහන සුද්ධ කිරීම දෙවෙනි එක. තුන්වෙනි සේවයකුත් වෙනවා කියන බණත් එක්ක සමානලාට නොත නොපැහැදිලි කරුණු සම්බන්ධ වෙනවා සමහරට ධර්ම කරුණු ඒක ධර්ම සාකච්ඡාවක් වෙනවා ඉතින් යනවා මේක කමඨාන් සුද්ධ කිරීමක් වෙනවා ධර්ම සාකච්ඡාවකුත් වෙනවා තමන්ගේ මත ප්‍රකාශ කිරීමකුත් වෙනවා ඉතින් මේ තුනටම අදාළ ප්‍රශ්න අපි මේකදී සාකච්ඡා කරනවා ඒකින් අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් ආවොත් තව කෙනෙක් එක්ක කතා කරන්න යන්න එපා ඒක අපි වළක්වණ්ඩයි මේ ධර්ම සාකච්ඡාවට මේ ප්‍රශ්න ඉදිරිපත් කරගන්නේ මේ චීන සාව කෙනෙක්ගෙන් අහන්න යන්න එපා වැඩමුළු සංවිධායක අපේ මෑණියන් වහන්සේගෙන් අර. එහෙම තියෙනවනම් මේ මෑණිය උත්තර දෙයි. එහෙම නැත්නම් මට ප්‍රශ්න යොමු කරાવી. තම තමන් වශයෙන් ධර්ම සාකච්ඡාවක් මුවාවෙන් හෝ සාමාන්‍ය සාකච්ඡාවක් මුවාවෙන් හෝ එක්කෙනෙක් එක්කෙනෙක් කතා කරන්න යන්න එපා. කාටවත් එහෙම මේ ওই කියන ප්‍රශ්න පිළිබඳව උත්තර දීමේ පසුබිමක් දන්නේ නැහැ. ඒක ඉතින් මම පවර ගන්නවා. මම දන්නේ කියලා වගේ පවරගෙන ඒකට අවශ්‍යතාවක් තියෙනවනම් මේ අවස්ථාව කරගන්නයි කියලා ඉල්ලා සිටීමක් කරනවා. ඒ වාගේම අපි මේ 118 වෙනි වැඩමුළුව නිසා මෙතෙක් කරපු ඒවායින් අපිට ලැබිච්ච අත්දැකීම් අනුව අප වෙත ලැබෙන ප්‍රශ්න තෝරලා ඒකෙදී සභාවකට ගැලපෙන ප්‍රශ්න තමයි අපි ඉදිරිපත් කරන්නේ. එහෙම නොවුනොත් අපි සංවිධානය කරන සංවිධායක සංවිධායකතුමියට නැත්නම් මෑණියන් වහන්සේට ඉල්ලා හිටිනවා අනිකුත් සභාවට ගැලපෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් ලියපු එකන කැඳවලා යාට කියලා දෙන්නයි කියලා. මොකද මේ කාරණා නිසා මේ ප්‍රශ්නේ අපි ගණන් ගත්තේ නැහැ. නැත්නම් මේ ප්‍රශ්නේ මේ විදිහට ඉදිරිපත් කරුවොත් අපි බාර ගන්නවයි කියලා එක ප්‍රශ්නයක්වත් විසි කරන්න එපා. නමුත් ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් කරන්නේ අපි අර කලින් සඳහන් කරපු මාතෘකාවලට අදාළ ප්‍රශ්න විතරයි. අනිකුත් දේවල් ආපුවාම මෑණියන් වහන්සේ කතා කරලා කියලා දෙයි. ඒක මෑණියන් වහන්සේට ආදර්ශයක් පාඩමක් වෙනවා ඉගෙන ගන්න එකට පාඩමක් වෙනවා. ඉතින් මගේ අත්දැකීම තමයි දවස් 3ක් විතර යනකම් හුඟ දෙනෙකුට තේරෙන්නේ ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න ඒ තුන්වෙනි දවස් වෙනකොට සියල්ලගෙම සහයෝගය ලැබුණොත් අපට කම්පටන් සුද්ධ කිරීම සඳහා හොඳ වාර්තා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා මුල් දවස් දෙක තුනේ අපි යුවසීල්ලෙන් මේ කටයුතු කරගෙන යනවා. ඉතින් මේක හඳුන්වා දීමක් මම කරේ. මම ඉතින් මෑණිනා සීලා සිටනවා සාකච්ඡා වාරේ පටන් ගන්න සඳහා දැනට ලිඛිත ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න සභාගත කරන විදියට පළමුවෙන්ම ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර සමාව ලැබේවා මුලින්ම සිහිපත් කිරීමක් කරන්න ඕනේ අපේ භාවනා වැඩමුළුව ආරම්භ කරන්ත මත්තෙන් යම් කිසි විදියකට අපේ ස්වාමීන් වහන්සේට මම මුලින්ම අපි ආරාධනාවක් නැත්නම් අපි ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කරා ඒ අනුව අපිට වැඩමුළුව පවත්වන්න අවසර ලැබුණේ ඊට පස්සේ අපිට යම්කිසි විදිහකට ස්වාමීන් වහන්සේට වැඩමුළුව සම්බන්ධයෙන් ආරාධනා යම්කිසි විදිහට සිද්ධ කරන්නට මුණ ගැහෙන්න නොහැකි වුණා. ඉතින් මේ අවස්ථාවේදී ඒ ආරම්භක අවස්ථාවේදී ඒ කටයුත්ත මං විසින් කරන්න බැරි ගැන පළමුවෙන්ම සමාව ඉල්ලනවා. ඒ වගේ මේ අවස්ථාවේදී සාවින්හසයෙන් ඉල්ලා හිටිනවා ඒ අපිට ඒ කියන කල්යාණ මිත්‍රභාවය ලබා දෙමින් මේ දින 15 පුරාවටම ඒ ගෞරවනීය මැනන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට ඒ යෝගි පිරිස වෙනුවෙනුත් ඒ කියන ධර්මානුශාසනාව ඒ වගේම මේ මඟ පෙන්වීම ලබා දෙන මෙන් මේ අවස්ථාවේදී ගෞරවාකාරයෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම අපේ වැඩමුළුවේ අපේ පිරිස අතර සාමින්වහන්සේලා හතර නමෙන් අතරේ ඒක සාමින්වහන්සේ නමක් ආදුනිකයි. ඒ වගේම ඒ ගිහි පිරිමි යෝගි පිරිස අතරින් අපි 13 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරින් 6 දෙනෙක් ආදුනිකයි. ඒ වගේම කාන්තා 3 දෙනෙක් සහභාගී වෙලා ඉන්නවා. ඒ අතරින් දෙන්නෙක්ම ආදුනිකයි. පළවෙනි වරට වැඩමුළු වලට සහභාගී වෙන්නේ. ඒ වගේම මෑණියන් වහන්සේලා අතරින් ඒ 31 නම අතරින් 29ක්ම ආදුනික මෑණියන් වහන්සේලා සහ සම්බන්ධ වෙනවා. ඊළඟට අද දවසේ අපිට ධර්ම සාකච්ඡාවට විශේෂයෙන් ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. ඒ අතරින් භාවනා ප්‍රශ්න 12ම භාවනාව පිළිබඳ සඳහන් වෙලා තියෙන ප්‍රශ්න අමතර ධර්ම කරුණු විස්තර කිරීමක් ධර්ම සාකච්ඡා කරුණක් විමසීමක් මේ ප්‍රශ්න අතර නෑ සියලුම ප්‍රශ්න ඒ භාවනාවට සම්බන්ධ ප්‍රශ්න කියලා මුලින්ම දැනුවත් කරන්න කැමතියි ඒ අතරින් පළමුවෙන්ම මම අවසරය ඉල්ලනවා ස්වාමීන් වහන්සේගෙන් මේ සඳහන් කරලා තියෙන ප්‍රශ්න වාර්තා සභාවට ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ආරම්භයේදී සෑම විටම මම දැන් මෙතන හැඟීම ගනිමි. සැහැල්ලු බවක් දැනේ. ශරීරයේ තදගත අඩු වී මාංශ පේශි ලිහිල් වනු දැනේ. හුස්ම වෙත සිත ඇදී යයි. හුස්ම වාර 10කදී පමණ වහා හුස්ම ඊතා සැහැල්ලු බවට පත්වේ. සැහැල්ලු හුස්මේ ඊතා සියුම් පිම්බීම් හැකිලීම් නිරීක්ෂණය කළෙමි. විටක හුස්ම ආරම්භයේ සිට අවසානය දක්වාත් වරහන් ඇතුලේ ලියලා තියෙනවා පිම්බීම කියලා. හැකිලීමේ ආරම්භයේ සිට අවසානයේ දක්වා නොකඩවා සිහියෙන් සිටිමි. හැකිලීම අවසානයේ නැවත පිම්බීම ඇරඹීමට පෙර විරාමය හිස් බවක් දැනේ. විතක සිහිය එම සැහැල්ලු හිස් භවයේ පමණක් පිහිටයි. හුස්ම පිළිබඳ සංවේදනාවක් නොහැඟේ. ස්වල්ප වේලාවකින් යම් සිතුවිල්ලක් සැහැල්ලු හිස් බව බිඳමා පැමිණෙනා දැනේ. එවිට නැවත සිහිය සැහැල්ලු හිස් භවයේ පිහිටයි. නැතහොත් නැවත සිහියට හුස්ම අරමුණු වේ. සිතුවිලි පැමිණීම නොපැමිණීම මත දෝලණය වන සැහැල්ලු හෝ බර ස්වභාවය නොකඩවා නිරීක්ෂණය කරමි. සිත සිතුවිලි පසුපස යාම අඩු වී ඇති බව දැනේ. සියුම් හුස්මට හෝ සැහැල්ලු හිස් බවට නැඹුරු බවක් දැනේ. සිතුවිලි පැමිණියද කනගාටුවක් නොමැත. එය පාලනයෙන් තොර බව වැටහේ. නැවත හුස්මට සිහිය පිහිටයි. ත්වන් සරණයි. ඒ රචනයේ අවසාන කොටසේ තියෙන විදිහට හිතුවේ එන එක පිළිබඳව පශ්චාත්තාපයක් නැත්නම් ඒ කෙනාට ඉදිරිය බලන්න පුළුවන්. මේ හිතුවේ තියෙන වෙලාව සහ අරමුණේ හිත තියෙන වෙලාව කියන එකයි සුද්ධ වශයෙන් මිංගලා දෙකම එකටත් තියෙන වෙලාවේදී තමන්ට සතිය පිහිටවන්න ඒකේ බාධාවක් නැහැ. හිතවිලිත් එක්කම හුස්ම ගන්න වෙලාව තියෙනවා. නැත්නම් හුස්ම ගන්න අතරෙම හිතවිලි තියෙන වෙලාව තියෙනවා. නැත්නම් සමහරට හිතවිලි ඇවිල්ලා හුස්ම යටපත් කරගෙන යන වෙලාව තියෙනවා. සමහරට හුස්ම ඉදිරිපත් වෙලා හිතවිලි යටපත් කරන වෙලාව. ඉතින් මේ තුනම එකමයි. ඉතින් සා කවදා හරි මේක දැකම නැති පැත්ත තමයි හිතවිලි තියෙනවා. හුස්මත් තියෙනවා නැත්නම් පිම්බීම හැකිලිමත් තියෙනවා. ඒ දෙකම බලාගෙන මෙයා හතුර මෙයා මිතුර කරන්නේ නැතුව මේ දෙකෙන් එකක්වත් මට ඕනවට පහළ වෙන දේවල් නෙවෙයි. මේ ඔක්කොම හේතුඵල ධර්ම වලින් පහළ වෙනවා. මේක හොඳයි මේක නරකයි කිව්වොත් තමයි මට මේකේ කර්ම රැස් වෙන්නේ. මම මේකට අහු වෙන්නේ. මම මේකේ අකුසල් කරගන්න. මම මේකේට මාරපාක්ෂික වෙන නිසා මේ මතුවෙන තාලෙදී හබල් හිත කරදර ගන්න නැතුව බලහන් ඉන්න පුළුවන් වුණොත් හිතවිලි වලින් ඇවිල්ලා කරන්න හදන පෙළන ගතිය හිතවිලි මතුවීමෙන් ඇති වෙන තවන ගතියේ නපුර නැති වෙනවා. ඒ සද්දටල්ටත් එච්චරමයි කියන්නේ. වේදනාවටත් එච්චරමයි කියන්නේ. ඒ කියන්නේ මේ එකම දෙයකටවත් හිතවිල්ලකට හෝ සද්දයකට හෝ වේදනාවකට අසල්පසස නැති කරන්න බෑ. වෙන්නේ අපි අරක තියෙන නිසා මේක නැතුව ඇති එහෙම නැත්නම් ඒකට තරහ නිසා බලන්නේ නැතිකම. නමුත් අර මේ වාක්‍යයක් ලියවිලා තියෙනවනේ මේ රචනයේ මට හිතවිලි ආවයි කියලා තරහ යන්නේ නැහැ. හිතමනාප වෙන්නේ නැහැ කියලා අන්න එක ලොකු ජයග්‍රහණයක්. අන්නේ විතර බලොත් සිතිවිලි තීදී තුස්ම ගන්නවා වේදනා තීදී තුස්ම ගන්නවා ශබ්ද තීදී තුස්ම ගන්නවා මේ දෙකම එක මල්ලේ තියේදී එකක්වත් හතුරෙක් කරන්න නැතුව මිත්‍රෙක් කරන්න නැතුව බලහින්න ගියොත් හිත කරදර ගන්න ගතිය නැතුව පෙළන ගතිය නැතුව නැත්නම් පෙළන ගතිය අඩු කරගෙන ඉදිරියට යන්න පුළුවන් ඒක භාවනාවේදී ලැබෙන විශාල ජයග්‍රහණයක් හැබැයි ආධුනිකයට ලැබෙන්නේ නැහැ ඒක <clears throat> ආධුනිකයා ගොඩක් කලාවට එච්චරම පුරුදු නෑ මේකට. සමහරලාට සංසාරේ පුරුදු කෙනෙක් නම් පෙර කරන ලද පිං ඇති භාවනා ඇති කෙනෙකුට නම් මේකෙන් ටිකක් ඇති. ඒ නිසා ඒක කරදරයක් නොකරගෙන හිතවිලි විතරක් තියෙන වෙලාව ආනපන විතරක් තියෙන වෙලාව දෙක එකට තියෙන වෙලාව ආදී හැම තැනකදීම සමසතිය පාත්තණ්ඩ කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහන් 6කට පමණ සහභාගී වූ අයෙක්මි. පරයන්ක භාවනාව, අද දින උදෑසන පර්යංකේ වාඩි වී පූර්ව කෘත්‍ය නිමකොට මම මෙතන යනුවෙන් මෙනෙහි කරමින් පර්යංක භාවනාව ආරම්භීමි. ටික වේලාවකින් නාසයේ අග දැවටමින් ආස්වාස ප්‍රාස්වාසය ආරම්භිනි. ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරමින් ආස්වාසයේ ඇතිවිත ප්‍රාස්වාසයේ නැති බවත් ප්‍රාශ්වාසයේ ඇතිවිත ආශ්වාසයේ නැති බවත් ආස්වාස කරන විට සිසිල් බවත් ප්‍රාශ්වාස කරන විට උණුසුම් බවත් ආස්වාස ප්‍රාස්වාස දිගකොට සියුම් වශයෙන් මෙනෙහි කළෙමි. පයක් පමණ කාලයක් භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාව පර්යංක භාවනාවෙන් පසුව ලනු පැදුරේ සක්මන් භාවනාවේ යෙදෙනෙමි. වම වම දකුණ ආදී වශයෙන් සක්මනෙහි යෙදෙනෙමි. වම් පාදය එසවෙන අයුරුත්, තබන අයුරුත්, එසේ තබන විට පාදයේ ලනු පැදුරේ ස්පර්ශ වන අයුරුත් හෝ මෙනෙහි කළෙමි. දකුණට මාරු හා වම දකුණ වශයෙන් මාරු හොඳ සතියෙන් සිදුවිය. ඇතැම් විටක සක්මනේ යෙදෙන විට සිත පිටත ගොස් ඇති බව දැනිනි. නතර වී මම සක්මනේ යයි මෙනෙහි කොට නැවත සතිය පිහිටුවාගෙන සක්මනේ යෙදෙනෙමි. විනාඩි 45ක් පමණ කාලයක් සක්මනේ යෙදෙනෙමි. එදිනදා කටයුතු දවසේ කටයුතු වලදී සතිමත් බව ඇති කර ගැනීමට උත්සාහ ගතිමි. වැසිකිලි කැසිකිලි යාමේදී හා දානයට යාමේදී දානයේ වැළඳීමේදී සතියෙන් යුක්තව එකී කටයුත්ත සිදු කළගත හැකි විය. ඔය විදියට සක්මණේ කියන විස්තරයි ඉස්සල රචනයේ තියෙන පරියන්ක විස්තර වලට සමානතා තියෙනවා. සක්මන් කරනකොට හිතවිලි එනවා පේනවා. එතකොට සාමාන්‍ය දැනුමක් තමයි පරියංකයට වඩා පරියංකේ ඉන්නකොට ඉතිවිලි තීති මූල කර්මස්ථාන හිත දානට වඩා ලේසි ගතියක් තියෙනවා සක්මණේදී ඉතිවිලි තීතිම මූල කර්මස්ථානේ අල්ලගන්න මොකද පය පොළවේ ගැටෙන එක හරි ගොරෝසුයි හුස්ම රැල්ල වගේ නෙවෙයි ඒ නිසා තමයි පුළුවන් වෙයි හිතවිලි වලට වෛර කරන්නේ නැතුව හිතවිලි නම් එන්නේ නිතරම මේ හිතවිලි තිබුණත් ඇවිතිල්ල සිද්ධ වෙනවා. නිසා මේ හිතවිලි හරහා හිතවිලි අතරින් විනිවිදලා ඇවිදින් හැටි බලන්න පුළුවන් ද කියලා බැලුවොත් හිතවිලි නැති වෙලාවක තරම් සංසුද්ධියක් නැති වුණාට ඒක සාර්ථක වෙයි දවසක. එදාට තමයි තේරෙන පණ අරගනි මේ හිතවිලක් ආවේ කියලා ආනපනින් මේ සක්මන් නතර වෙන්නේ ඒකට ලෑස්ති වෙලා ගිය කෙනාට බලන්න පුළුවන්. දන්නේ නැති කෙනාට, අසුවිරු ඥාන නැති කෙනාට, ලෑස්තිලා ගියේ නැති කෙනාට තේින්නේ නැහැ. එයාට හිතෙන්නේ හිතනකොට ආනපන නැති මේ සක්මන් නැති වෙනවා. සක්මන් තියෙනාට හිතවිල් නැති වෙනවා කියන. ඒ නිසා ඒකට මේ තියෙනවා හොඳයි. මේ කල්යනකොට තේරෙයි හිතවිලි තියෙද්දිම සක්මන බලන එකේ වඩා හොඳයි කියන. නැත්නම් සක්මන තියෙද්දිම හිතවිලි බලන එක වඩා හොඳයි කියලා. ඉතින් ඒක වැඩමුළුවේ පළවෙනි දවසේම නාවට ප්‍රශ්නයක් නැහැ. ටික දවසක් යනකොට ඒක හරියට ඉඳී තියෙනවා. ගෞරවනීය සාමින් වහන්ස අද උදෑසන 8:15 9:15 පර්යංක භාවනා වාරයේදී මුලින්ම හුස්ම රැල්ල දැනුනේ නැත. ටික වේලාවකින් ආස්වාසය හා ප්‍රාස්වාසය දැනුනි. නාසයේ අග සිසිල් ගතියක් ආස්වාසයේදී මදක් උණුසුම් ගතියක් ප්‍රාස්වාසයේ උඩුතල ප්‍රදේශයේ දැනුනි. ප්‍රාස්වාසය ආස්වාසයට වඩා වහා ඉක්මනින් නිමවනු දැනිනි. ඒත් මද වේලාවකින් නිදි කිරා වැටෙන දැනිනි. කිරා වැටීමෙන් සම විටකම පාහේ නැවත හුස්ම රැල්ලට සිත තැබීමට උත්සාහ ගතිමි. දිගටම මෙසේ නිදි කිරා වැටීම නිසා වතුර ටිකක් බීවත් හොඳයි සිතා ඇස්තර බලන විට පැයක් ඉක්ොත් වී තිබිනි. නිදි කිරා වැටුනේ ඇත්තටමද නැත්නම් සතියෙන්ද කුකුසක් ඇතිවිය. කුමක් වුණත් කම් නැත කියා සිතාගත්තෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මා ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කරමි. යම් උපදේශයක් ඇතනම් දේශනා කරන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා තෙරුවන් සරණ පතමි. තියෙන සැකයකට වාක්‍යයක් දීවිලා තියෙනවා මේ මේ නින්දකට වැටෙනවද එහෙම නැත්නම් මේ හිත හැංගිලා තියෙනවායි සතිය තිබුණාද කියලා. ඉතින් ඒකද ඒක මේ සැක කරන එක හොඳයි. සැක හැරලා හැරලා දැනගන්න ඕන නම් නින්දෙන් අවදි වෙන අවදි වෙන වෙලාවක තමන්ට ඉඳගෙන ඉන්න ඉරියව්වට හෝ ආනාපානට හිත ගන්න ලේසි නැත්නම් ඉබේ හිත එනවනම් ගොඩක් වෙලාවට සිද්ධිය වෙලා තියෙන සතිය. අවදි වෙනකොට හිත අරමුණට ගන්න බැරි නම් ඉරියව්වට ගන්න බැරි නම් ගොඩක් වෙලාවට කෙලෙස් නින්දක් කියලා හිතන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ කෙලෙස් නින්ද ආවත් හිත හැංගී ගත්තත් ගොඩක් වෙලාවට ආධුනිකයට පාලනය කරන්න බෑ. නමුත් ආධුනිකයට පුළුවන් නම් නින්ද ඉවරුනාට පස්සේ හිත දැන් ඉන්නේ හිත ගන්න පුළුවන්කම තියෙන ආනාපානෙට නම් පරියන්කෙට නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ සඳහා අත්‍යවශ්‍ය දේ තමයි නින්ද ගියා කියලා පශ්චාත්තාප නොවි නින්දෙන් පස්සේ අවදි වුණාට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. කොහෙද හිත තියෙන්නේ කියලා බලන නැවුකච්ච හිතේ තියෙනවා. ඉතින් ඒ සඳහා දෙන උපදේශය තමයි මේ ප්‍රායෝගිකව අත්දැක බලන දෙන උපදේශය තමයි මට නිින්ද යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් නිින්ද යන්න පුළුවන් කියන එක බාර අරගෙන නිින්දට ලෑස්තිලා යන්න ඕන. එතකොට නිින්දේ ස්වභාවය වෙනස් වෙනවා. ලෑස්තිලා ගියේ නැති කෙනාට තමයි ওই නිින්ද කරදර කරන්න ගොඩක් වෙනාට. ඒ නිසා එකක් ලෑස්තිලා යන්න දෙක ලෑස්තිලා ගිහලා නිින්දෙන් පස්සේ හිත අවදි වෙන්නේ මොකේද කියන එකට පශ්චාත්තාප නොවි වාර්තා කරන දවසක් එනකොට ওই ප්‍රශ්නෙට උත්තරේ නැත්නම් ප්‍රශ්නේ යහ කොන පේන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් කිරීමේදී ටික වේලාවක් ගතවන විට ශරීරයේ බර අඩු වී සැහැල්ලු ගතියක් දැනේ. කෙටි ප්‍රශ්නයක්. ඔය ඒක කියන්න බෑ මේ භාවනාවේ දියුණුවක්ද හිත සන්තෝෂයේද සද්ධාවද කියන්න බෑ. මම මොකද්ද මුලින් කියන කරපු අරමුණ? ඒ අරමුණත් එක්ක කොච්චර සමීප බවක් ඇති වුණාද කියන තාක්ෂණික තොරතුරු නැතුව මේක මත ප්‍රකාශ කරන්න බෑ. මේක හොඳ වශයෙන් පේනවනම් කරුණා කරලා ඒ සහැල්ලු වෙච්ච රාජී මූල කර්මස්ථානේ වැටේ නැටි හොඳට නිරීක්ෂණය කරලා වාර්තාවට ඇතුළු කරන්න කියලා මතක් කරන්න පුළුවන්. ආදුනිකයේ ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනා කිරීමේදී හැරෙන තැනදී හැරෙනවා කියලා මෙනෙහි කිරීම අවශ්‍යයිද? ඉතින් එහෙම ඔක්කොටම කළ යුතුයමයි කියලා කියන්නත් බෑ. ආධුනිකයෙකු වහන්සේ වශයෙන් නම් ඕක කියන්න පුළුවන්. නමුත් Tamanට කොච්චර දුරට හැරෙන්න ඉස්සරලා පියවර කීයක් සක්මන කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක කරන්නේ මෙනෙහි කරමින්ද? පරම දක්න වශයෙන් කොච්චර තොරතුරු ලැබෙනවද කියන එක තියෙනවනම් ඒ තොරතුරු දීලා තියෙනවනම් මේ අහන ප්‍රශ්නට මේිට වැඩිය එල්ල කරපු උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙදී දල වශයෙන් ආධුනිකයෙක් කරපු ප්‍රශ්නක් වශයෙන් කියලා මිනී කරන එක හොඳයි කියලා දලා උත්තරයක් දෙන්න පුළුවන්. සාමාන්‍ය උත්තර දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමීන් වහන්ස මා මීට පෙරද නිස්සරණ වනයේ වැඩසටහනකට සහභාගී වී ඇත්تمي. පර්යංකේදී සමබර ලෙස ඉරියව්ව සකස් කොට කය වෙතට සිත යොමු කළා. මම දැන් මෙතන ලෙස සිත හිඳිනා ඉරියව්වට යොමු කළ පසු උදරයේ උස් පහත් වීම අරමුණු වුණා. එය පිම්බීම හැකිලිම වශයෙන් මෙනෙහි කළා. එසේ මෙනෙහි කරද්දී පිම්බෙන විට උදරයේ ඉදිරියට නිරා අවිත් උදරයේ ඉහළ කොටස වරහන් ඇතුලේ තියෙනවා පපු පෙදෙසට ආසන්නයේ වැඩිපුර තදවීමක් ඇතිවන බව නිරීක්ෂණය කළා. ඒ නිසා පිම්බීමේ වෙහෙසක් ලෙස දැනුණා. හැකිලීමේදී උදරයේ කය තුලට ගිලී යන බවත් ඒ නිසා පිම්බීමේදී ඇති වූ තද බව ක්‍රමයෙන් ඉවත් වෙන බවක් නිරීක්ෂණය කළා. මේ දැනීමෙන් යුතුව පිම්බීම වාර 10ක් 12ක් පමණ නිරීක්ෂණය කළ හැකිය. වරින් වර ශබ්ද සිතුවිලි අරමුණු උවද ආවද ඒවා මෙනෙහි කර අත්හැරීමෙන් පසු මූලික අරමුණ මෙනෙහි කළ හැකි විය. සක්මනේදී විනාඩි කිහිපයක් භාවනාවෙන් තොරව සක්මන පුරා ඇවිද පසුව පාදයට සිත යොමු කොට සක්මන සිදු කළ අතර මුලින් දකුණ වම වශයෙන් මෙනෙහි කළා. වැලි පෑගෙන විට පයට දැන්න ස්පර්ශයේ විනස්කම් නිරීක්ෂණය කළා. සීතල උණුසුම් ගති දැනුණු අතර කකුලේ ඇඟිලිවල මුල් කොටසට වැඩිපුර සීතල දැනුණු බවත් කකුලේ මැද කොටසට එම ස්වභාවයේ නොදැනෙන බවත් නිරීක්ෂණය කළා. ඔසවනවා, තබනවා යනුවෙන් මෙනෙහි කිරීමේදී ඔසවන විට පාදයේ වඩා සැහැල්ලු බවත්, තබන විට පාදයේ පොළවට තද වී බරගතියක් දැනෙන බවත් නිරීක්ෂණය කළෙමි. මෙලෙස පියවර 20ක් පමණ නොකඩවා මෙනෙහි කළ හැකි විය. අනෙක් සෑම ඉරියව්වකදීම කය විසින් පවත්වන චලනයන් දෙස සිහියෙන් බලා සිටීමට උත්සාහ කළෙමි. පිරිසුදු කිරීම කරන විටදී සතිය පවත්වා ගැනීම තරමක් අපහසු වුවත් උත්සාහය අත්හැරී ගොස් නැස. තෙරුවන් සරණයි. වාර්තා හොඳයි. උත්සාහ කළා තියෙන පුළුවන් තරම් ඉන්න ටික වාර්තාවට අතු කරන්න. තවත් ඒ තොරතුරු අතු කරනවා හොඳයි. කෙසේ නමුත් නිකන් සුද්ධ කිරීමක් වශයෙන් කියන්න පුළුවන් ආශ්වාසයේ ඇති වෙන මේ විහෙසකර ගතිය සහ ප්‍රශ්වාසයේ ඇති වෙන මේ හැලු ගතිය සතිය පිහිටවීමට නැත්නම් මෙහෙම ප්‍රශ්න නගන්න ඕනේ. ආශ්වාසයේදී ඇති වෙන නැත්නම් පිම්බීමේදී ඇති වෙන මේ වෙහෙස කරගතිය සතිය වැඩිවීමට බාධාවක්ද කියන එක මේ ප්‍රශ්න ඉබේකන උත්තර දෙන්න කැමති නම් අනික් කටටත් ඒක හොඳ පූර්වාදර්ශයක් වෙයි කියලා මම හිතනවා. මයික් එක. මගේ ප්‍රශ්නේ දීලා තියෙන විදිහට මේ ආශාසයේදී තදගතියක්, වෙහෙසකර ගතියක් පැමිණීම සතියේ ලකුණක්ද නැත්නම් සතියට බාධාවක් විදිහට පේන්නේ කියලා. ආසරයි ස්වාමීන් වහන්සේ සතියට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒ වෙහෙස හිතට පීඩාවක් ගෙන දෙන්නේ නැතුව සිහියෙන් දැක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය ඇත්තට මේක සිහිය නිසා ඇති වෙච්ච ලාභයක්. එහෙමයි. අතීතී නිසා නිසා යෝක වෙහෙස කරගතියට ආවත් පහසුට ගතියට ආවත් යෝගාචර දැනගන්න ඕනේ ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු ගතිය. ඒ නිසා ඒ ප්‍රසවාසයේදී පහසු ඇත ආසද්‍ය තියෙන ආයාස කරගතිය දෙකම ඉදිරි ගමනට අත් උදව්වක් කරන ඉදිරියට යන්න මේ ප්‍රකාශය බොහොම වැදගත් වෙනවා. නිසා කය හොඳ දේවල් දැක්කත් නරක දේවල් දැක්කත් දැන් කයට සතිය ආපු නිසානේ දැන් පේන්නේ කියන සද්ධාව ඒ කියන ඉදිරි ගමන අරස කරන්නයි මම ප්‍රශ්නය අහුවේ. එහෙමයි සයින්ස්. ආධුනික යෝගාවචරයේ ප්‍රථමයෙන් මූල කර්මස්ථානය ආස්වාසයේ සිදුවන අවස්ථාවේ ආස්වාසයේයි මෙනෙහි කරමි. ප්‍රාස්වාසයේ සිදුවන අවස්ථාවේ ප්‍රාස්වාසයේයි මෙනෙහි කරමි. හුස්ම දෙස සිහියෙන් අවධානයෙන් බලා සිටීමේ වාර 30ක් 35ක් වැනි කාලයක් බලා සිටිය හැකියවද නැවත සිත පිට යන බව වැටහි. එය දැනගෙන නැවත ආස්වාසයට හිත යොමු කළෙමි. මම ශාරීරික වේදනා නිරීක්ෂණය කළෙමි. වේදනාව අඩු වී නැති වී ගියේය. වෙනත් තැනක වේදනාව හටගනී. එයද නිරීක්ෂණය කිරීමේදී නැති වී ගියේය. සිත බාහිරයට දුවයි. සැලසුම් කල්පනා වෙයි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදයේ ඔසවන විට ඔසවනවා ඔසවනවා යයි මෙනෙහි කළෙමි. එහි මුලැමැද අග නිරීක්ෂණය කළෙමි. පියවර 20ක් 30ක් තැබීමෙන් පසු නැවත සිත ඉඳ යන බව වැටහි. මේ වගේ සක්මන් මළුවක් හදාගන්නවා ආදී සිතුවිලිය. එය දැනගෙන නැවත අරමුණට සිත ගනිමි. පිට ගිය බව දැනගතිමි. මේ සක්මන් කොපි කරන්න ගිය තහුනොත් එහෙම ඉවරයි. යාරිය අපි අපි හදලා තියෙනවා හොරසම් කරනවා නම් කීලා හොරසම් කරනවා. ඔය සෙල්ලන්නේ සරසුම් හොර කරලි වෙරලා මේ කෙසේ නමුත් පරියන්කේ විතර සක්මණේ විතර ඉදිරිපත් කරන තියෙන ක්‍රමය හොඳයි. ඉතින් මෙහෙම කරනකොට ඒකෙත් තියෙනවා මේ ඉස්සලමාර මෑණියන් ඇහුවාගේ කයේ වේදනා එනවා. ඉතින් ඒ කයේ වේදනා සතියට අත්උදව්වක්ද නැත්නම් බාධාවත්ද කියන එක නිතරම ප්‍රශ්න කරන්න. ඉතිවිලි ආවත්, වේදනා ආවත්, ශබ්ද ආවත් අනුන ප්‍රසවාසි මොනෝ දේවල් මේ සතිය නිසා හටගත්ත දෙයක්ද නැත්නම් සතියට බාධා කරන්න දාවේ කියන ප්‍රශ්නේ අහලා බැලුවොත් ඔය මොනම දෙයක්වත් එන්නේ බාධා කරන්නේ නැහැ. හැම එන බාධාවක්ම සාධකයක් වඩපත් කරගන්න පුළුවන්. ඒකෙන් සතියට තියෙන සම්බන්ධතාවය ප්‍රශ්න කරනවා. ඒ නිසා මේක හිම ඇත්තටම ලියලා නැහැ. වේදනාව ගැන මෙනෙහි කරන වේදනාවක් නැති උනායි කියලා තියෙනවා. ආයසරක් එනවායි කියලා තියෙන කෙසේ නමුත් මේ හැම වෙලාවකම මේක සතිය නිසා හටගත්ත දෙයක් කියන බව දන්නවනම් ඒ නිසා මේ වේදනාව තියෙනකොට හොඳටම සතිය තියෙන බව දන්නවනම් යෝගාවචරයට තේරෙයි මේ වේදනාව ත්‍රිදෙව් දුවකට වැඩියා වාගේ එකක් ජයසිරි මංගලම් කියලා වැඩ ගන්න පුළුවන්. ඒක තමයි මතක් කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙහි භාවනා කරන දෙවන වාරයයි. ආනාපානය උදේ 8:15 9:15 පරයන්කේ අත්දැකීම පහත පරිදි වේ. ආස්වාසය සහ ප්‍රාස්වාසය දෙකම හොඳින් දැනෙන්නේ වම් නාස්කුහරයේ ආස්වාසය ආස්වාසය සහ ආස්වාසය සීතල ධාරාවක් ලෙසත් පැතිබිත්‍ය සූරායන් ලෙසත් දැනෙනි. ප්‍රාස්වාසය උණුසුම් ලෙසත් මැද බිත්තියේ වදින ලෙසත් පෙනිනි. බාහිර සිතුවිලි වලට සිත පිට යාම දැන් අඩුය. පිට ගියද ඉබේම ආනාපානයට සිත ගලාගෙන එයි. එම පර්යංකයේ මැද භාගයේ සිහිය බොඳ වී මතක නැති වී ගොස් තත්පර කීපයක් ගත වී තිබුණි. ගැස්වීම් වලින් බියවීම් වලින් තොරව ඊ타ම තුනී මීදුම් පටලයක් හරහා යන්නාක් මෙන් සතිය ප්‍රබල වෙමින් ආනාපානය මතම සිත පතද වී තිබුණි. හුස්ම ඉහළ පහළ යාම් වැඩි විස්තර වලින් තොර වූද පෙරදීට වඩා එක දිගට හා ප්‍රබලව පෙනිනි. ඉබේම පපුවේ නාඩි වැටීම සිත ප්‍රබලව ඇදී ගොස් එය බලා සිටියෙමි. ඒ අතර ආනාපානයට හිත යවා බැලූ විට ආනාපානයේද හදවතේ වේගයට නලියමින් ඉහළ පහළ යනු පෙනිනි. ඉන්පසු එම රිද්මයට පිටට තට්ටු කරනවා මෙන්ම දැනිනි. ඇස් පිහාටද එම රිද්මයෙන් නලියනවා දැනිනි. මේ සියලු සිද්ධි වෙන වෙනම බොහෝ වේලාවක් බලද්දී සිහියද ප්‍රබල විය. නලියන ගතියද තදින් දැනෙන්නට විය. සක්මන වමහා දකුණ පැටලෙන්නේ නැතුව වාර 20ක් පමණ බැරිය හැක. විලුඹේ සිට මහපට ඇඟිලි තුඩු දක්වා පොළවේ තද ගති රාශි එක් පෙළට පස්සට ගමන් කරන්නාක් මෙන් දැනේ. පර්යංකයේ සිට සක්මනට මාර්වීන් ආදී සියල්ල එකම සති ධාරාවක් යටතේ සිදු සිද්ධි බව දැනෙන. නිදුක් නිරෝගී භාවය දීර්ඝාය සම්පත්තිය ලැබේවා. මේ රචනා දීපකන ඉස්ලාලි වෙකන දෙන්නම ප්‍රාශ්වාසිකින වචන පාවිච්චි කරලා තිබුණා. ආශ්වාසයෙන් ආයනට ඇල දීර්ඝ කර තමයි න ප්‍රාශ්වාසයේ දීර්ඝ කිරීම කණක ප්‍රශ්වාසය කියලා උච්චාරණය කරන්න ඕන ප්‍රශ්වාසය කියලා ලියන්න. ආශ්වාසය සහ ප්‍රශ්වාසය. ඉතින් අපි මුගක් කළාට ඒක අර පොඩි හුරුවට ඌරුවට ආශ්වාස ප්‍රාශ්වාස කියනවා. ඒක නිකන් ඒක ව්‍යාකරණ මේ ප්‍රශ්නයක්. ඒකත් හදාගන්න. ඉතින් එතකොට එහෙම ආශ්වාස ප්‍රශ්වාස බලනකොට මේ මතුවෙන අනිකුත් දේවල් හරහා නැත්නම් ඒවා තියෙද්දි මේකේ පාර 30ක් 40ක් විතර කරන්න පුළුවන් කියනවා. ඒ වෙන වෙන සද්ද වේදනා හිතවිලි තියෙද්දිත් මේක අච්චරම විස්තර නැතුව බලන්න පුළුවන් ගතියක් හිතන් දැ එnde ඉඳ තියෙනවා. එතකොට මේ චෝදනාවලට චෝදනා කරන්න නැතුව ඒව තියෙද්දිත් මේ තියෙන සතිය ඒව තුලින් අරගෙන ගිහිල්ලා තාමත් ආස්වාද ප්‍රසවාසය බලන්න පුළුවන් ගතියකට ගත්තොත් ගා සෙනක ඉන්න වාහනේ හැමේ තියෙන වීදියක් මැදින් වාහන වාහනයක් කරගෙන යනවා වගේ අප්ප ගන්න නැතුව අඩු වේගෙන් නමුත් යන්න පුළුවන් දක්ෂකම තියෙනවා. එතකොට තමයි අපට මේ මේ මිනිස්සු වීදියේ මේ දිව්වට මට හැප්පෙන්න ආපු අය නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ වෙන වැඩකට. මට තියෙන්නේ හප්ප ගන්න නැතුව යන එක. ඒ නිසා මේ මිනිස්සු අපේ නිසා අයින් වෙන්නේ නැහැ. අතරින් දාගෙන යන එක තමයි මෙතන අවශ්‍ය කරන්නේ. ඒකට පුළුවන්කම ලැබෙයි සතියේ ඉස්සර කරගෙන යනවා. එතකොට ওই චෝදනා කරන එක පැත්තක තියලා හප්ප ගන්න නැතුව ඉදිරියට යන පාර්ශ්ව ලකුණු පේනවා දැනට. අන්න ඒක උනන්දු කරවගෙන දැෂ්ලා යන්න කියන එක කියනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය මූල කර්මාස්ථානයයි. ආස්වාසය සහ ප්‍රාස්වාසය වෙන වෙනම වැටුණි. ඇතැම් විට ප්‍රාස්වාසයේ වාතයේ උණුසුමක් දැනුනි. නකඩවා ආස්වාස තුනක් පමණ සහ ප්‍රාස්වාස තුනක් පමණ සිහි කළ හැකි විය. නිදිමත ගතියක් දැනුනි. ඇතැම් විට පෙර දිනවල සිදු කළ ක්‍රියා මතක් වීම නිසා භාවනාවට බාධා විය. හොන්දේ අමාරුවක් ඇති විය. වම් කකුලේ පතුල රිදීමෙන් භාවනාවට බාධා විය. බාධා වීමෙන් පසු නැවත භාවනාවට යොමු වීමට විනාඩි කිහිපයක් ගත වේ. විනාඩි 20කට පමණ පසු වේදනාව නිසා සක්මනට ගියෙමි. සක්මන් භාවනාව ප්‍රථමයෙන් වම දකුණ ආදී වශයෙන් සී කරගෙන ගියෙමි. මුලින්ම පතුල පමණක් අරමුණු කළ හැකි විය. පසුව දන හිසෙන් පහළ කොටස අරමුණු කළ හැකි විය. ඊයට පතුල තදින් පොළව බදා ගන්නාක්සේ දැනිනි. ටික වේලාවක් සක්මනේ යෙදෙන විට දකුණු කකුලට වඩා වම් කකුලේ ස්පර්ශය හොඳින් දැනේ. ටික වේලාවක් වම් කකුලේ වේදනාවක් ඇතිවේ. නමුත් එම වේදනාව ටික ටිකකින් පහව යයි. පියවර පහක් හයක් පමණ නොකඩවා සිහි කළ හැකි විය. විවිධ සිතුවිලි නිසා භාවනාවට බාධා වේ. නොපඩවා පැය කමාරක් පමණ සක්මනේ යෙදුනි. අපි දැන් මේ භාවනාව කියන වචන වෙනුවට සතිය දාගන්න. ඒට බාධක නිසා භාවනා කරනවා කියන එක පැත්තක දාන්න සතිය ගන්නවද කියලා බලන්න. දැන් අරමුණු මාරු වෙන එක නම් හරි. Taman කරගෙන යන වැඩේට අතුරු අරමුණු එන්න පුළුවන්. නමුත් මේ ආවේ මේ අරමුණයි කියලා දන්නවනම් තාම සමාහට සතිය තියෙනව වෙන්න පුළුවන්. එචා කවදා හරි භාවනා කියන වචනේ වෙනුවට සතිය පිහිටුණා කියන වචනේ දාගන්න පුළුවන් නම් එයාට තේරෙයි ඔය හැම අරමුණක්ම ඇවිල්ලා තව අරමුණකින් යටපත් වුණාට අනිවාර්යයෙන්ම සතිය කැඩෙන්න ඕන කම නැහැ. කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බලන්න තවත් දෙක තුනක් යයි. කැඩෙනවා කියන පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් භාවනා කරනකොට කවදා හරි නැහැ කැඩෙන්නේ නැහැ. මේ සතිය තියටින් ඉන්ද්‍ර ගෙනියන්න වගේ අරමුණු මාරුණාට ඉරියව් මාරුණාට පවත්න්න පුළුවන් කියන විශ්වාසය ආපු දවසේ යෝගාචර ලොකු ආත්ම ශක්තියක් ලැබෙනවා. චිත්ත ශක්තියක් ලැබෙනවා. ඒක භාවනා කිරීමෙන් ලැබෙන එකක් නෙවෙයි. බණ ඇහිීමෙන් සහ චින්තාමය ඥාන වලින් හදාගන්න එක. සමහරෙකුට කවදාකවත් එන්නේ නැහැ. ඒකෙන් බලන්න පුළුවන් සමතේ පැත්තට යන කෙනාට ඒක ඉන්නෙම නෑ. හැමදාම බාධාවලට වෛර කරගෙන ඉන්නවා. විපස්සනා නැඹුරුවක් තියෙන කෙනා භාවනාව කරනවා කියලා වචන පාවිච්චි කරන්නේ නැහැ. මේ කරදර තියේදී සතිය පවත්වන්න පුළුවන්ද? කරදර නම් තමයි අමාරු තමයි. නමුත් ප්‍රශ්නයක් අහන්න විවිධ අරමුණු දිගේ කරදර මැද පවත්වන සතිය සහ එකම අරමුණක් දිගේ නිෂ්කලංකව පවත්වන සතිය ගත්තහම කොයි සතියේද වඩා දියුණු? විවිධ අරමුණු යටතේදී තර්ජන ගර්ජන මැද පවත්වන සතියද නැත්නම් එකම අරමුණක බාධාවක් නැතුව පවත්වන සතියද කියලා ඇහුවොත් ඒ කෙනාට තමන්ට සත්‍ය දියුණු කරගන්න ඒ ප්‍රශ්නේ උදව් වෙයි. ලැබෙන නිරීක්ෂණයත් උදව් වෙයි. එතකොට බාධාවල් පිළිබඳව එච්චර චෝදනා කරන ස්වරූපෙ වෙනුවට බාධකයක් සාධකයක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු ඇති කරගනිමු. ඊ අදහසින් දවස් දෙකක් උත්සාහ කරන්න. තාම ආවෙ නැතුවට බය වෙන්න එපා. ආනාපාන සති භාවනාව උදය දාණයෙන් පසු භාවනා කිරීමේදී ශරීරයේ බර වැඩි බවක් දැනී නැවත යථා ස්වභාවයට පැමිණීම සක්මන මෙහිදී සිත කැඩී ගියත් නැවත ඉක්මනින් සිත පිහිට වේ තෙරුවන් සරණයි නැවත සිත පිහිට වේ කියලා තියෙන්නේ සම්මි පිහිටවනවා පිහිට වේ කියලා තියෙන්නේ ඔය කියන්නේ නැවත අරමුණේ හිත පිහිටනවා කියලා එතන හිත කැඩනවායි කියලා ලියලා තියෙන නමුත් එතන හිත වෙනකොට සතිය දාගත්තා නම් තමයි තේරෙයි ඒ කැඩෙන්න කැඩෙන්න හදන්න පුළුවන් ගතිය තමයි අපේ මනුස්සකම කියලා කියන්නේ කැඩුණාට ඉස්තර කැඩීමක් වෙන්නේ නැහැ මේක කොච්චර කැඩුණත් නැවත හදන්න පුළුවන් ගතිය තියෙනවා කැඩෙන එක හේතුඵල හේතුවක් සාපලයක් නැවත හදන එක සත්පුරුෂ ධර්මයි සද්ධර්මයි එනිසා මගේ යුතුයකම තමයි කවුරු මොන තාලෙන් කැඩුවත් නැවත හදන්නේ කවදා හෝ මට කොච්චර කඩ දැමත් මේක හදන්න පුළුවන් කියන විශ්වාසය ආපු දවසේ තමයි අපිට යෝගාවචරයා කියන නමට ගැලපෙන්නේ. එතකන් අපි මේ කඩනේව ගැන කතා කරගෙන ඉන්නවා. ඒ තාක්කල් අපේ හිත අකුසල් සමාදන් වෙනවා. උඹලා කොච්චර කැඩුවත් මට හදන්න පුළුවන්. නිකන් උතුරු කටුවට කොච්චර පයින් ගැහුවත් ඒක උතුරටම නිකරකෙන්නේ. පයින් ගහනකම් පිට යනවා. යාගේ ස්වභාවය. පොල් ගෙඩියක් වතුරට දාන්න ලැබු පැත්ත උඩට එනවා. ඒක ඉතින් මේ බණක් හරි භාවනාවක් නෙවෙයි ඇති. ආන්නේ වගේ කොච්චර කැඩුවත් මම හදනවා හැබැයි හිත කැඩෙනවා කියලා ගන්න. ඒතර සත්‍ය කැඩෙනවා. සත්‍ය හදනවා කියන වචනේ බාරගත් දැනගත්තොත් බලාපොරොත්තු තියන්න පුළුවන්. ඒ නිසා බලන්න ඔය පුළුවන් ඔය කෙලස් කියන දූවිලි වලට අපේ මේ සත්‍ය කියන මේ බරපතල ධර්මේ කඩන්න පුළුවන්ද? කවදා හරි කඩන්න බෑ. මේක නැවත හදන්න පුළුවන් කියන විශ්වාසය ආපු දවසේ අපි දෙනවා පදක්කමක් යෝගාවචරයා. නැත්තම් දෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ දැනට කියන තරම් විශේෂ ගැටලුවක් නොමැත. අධික නිදිමත ගතියෙන් පසු වෙමි. එම නිසා වාඩි වී භාවනා කිරීමට වඩා සක්මනට කාලය යොදා ගනිමි. ඒ වරදක්ද පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. උත්තරේ නම් සක්මන තමයි. නමුත් පරියන්කට යනකොටත් ලෑස්ති වෙලා ගියොත් මට කෙලස් තිබුණොත් හිත අවදි. කෙලස් නැත්නම් හිත හැංගෙනවා. නීරස ගතිය එනවා, නිදිමත ගතිය එනවා. ඒ නිසා කෙලෙස් නැති වෙලා තියෙන්නේ මේ හිත උනන්දු වෙච්ච නිසායි, සීලය අලුත් වෙච්ච නිසායි, භාවන අධ්‍යත්තාන්ට ආපු නිසායි. ඒ නිසා මේ කෙලෙස් නැති මේ හිත සමාදන් වෙන්න නම් නිදිමතක් එයි. මම මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා බලාගෙන ගියොත් ඔය නිදිමතට තියෙන බය සබකෝල ගතිය උගාක් අඩු වෙනවා. පළවෙනි සැරේම නන් නෙවෙයි ටික ටික ටික ටික අල්ලන්න පුළුවන්. ඒ නිසා 100%ක්ම පරියන්කේ අතහැරලා සක්මන්ට යන්න එපා. ටික ටික හරි සක්මන් කරන ගමන් ලෑස්තිලා යන එක තියාගන්න. ලෑස්තිලා යෑමක්ම වීර්යය. ඉතින් කියන්නේ කුසීතකම. ඒතර මේ වීර්යය දාන්න දාන්න නිදිමතේ අනිත් පැත්ත නිදිමතට තියෙන බේත ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. අවසාන ප්‍රශ්නය ආධුනික යෝගී කෙනෙක් පින්වත් ගරු සාමින්වහන්ස සිතේ එකලස් බවක් ඇත්තේම නැත. හිත කියන්නේ කාදාකත් එකලස් වෙන එකක් නෙවෙයි. ඒ නිසා අපි බලන්න ඕනේ හිත කියලා කියන්නේ කිසිසේත්ම අපේ හිත සුවචරසන අපේට කරුණාවන්ත එකක් නෙවෙයි. ඒක බලන්නෙම කුණු කන්දක්. භාවනා මධ්‍යස්ථානට ආවත්, කමටහනක් ලැබුණත්, සිල් හම්බුණත්, කණ්ඩ ලැබුණත්, බොණ්ඩ ලැබුණත් අනම්මනම් පයින්. අපිට බලන්න තියෙන හොඳ මොච්චර නටබන් මට චිත්තක්ෂණ කීයක් මේ ඉඳගෙන ඉන්නවා කියන එක දැනගන්න පුළුවන්ද? ඒක නිසා මේ යෝගාවචරය කැමැතිද කතා කරලා කියන්නේ වාඩි වෙච්චාම වාඩි වෙච්ච බව දැනගෙන චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද? හුස්ම කීයක් මේ සතිය යුක්තව ගන්න පුළුවන්ද? සක්මන් කරනකොට පියවර කීයක් වැටෙන්නේ නැතුව යනා වගේ හිත වට ගන්න තු යන්න පුළුවන්ද කියලා කියන්න කැමතියි. ඒ දීපේකනා කැමතිද මේ හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. මම මයික් එක දුන්නත් අර මයික් එක ගවන්නකො. ආසරසාමනේ ආනපාන සති භාවනාව කරන මොහොතක සාමාන්‍ය ආස්වාස ප්‍රාස්වාස පස්සතාවක් වගේ කරද්දී නැවත හිත වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැම මොහොතකම දැනෙනවා හිත වෙනස් වෙනවා කියලා. ඊට පස්සේ නැවත ආපහු ගන්න පුළුවන්. ශරීරයේ සහැල්ලු බවක් දැනෙන අතීතයේ තිබුණ එතෙන්ට ඒ වගේ සහැල්ලුවක් නම් තාම එහෙම දැනුනේ නැහැ. සක්මනේදී නම් පියවර 20ක් 40ක් වගේ වුණත් යන්න පුළුවන්. එහෙම විශේෂයක් නැහැ. ඒ අතරතුර සින්දු වගේ දේවල් එනවා ඒ සක්මනත් යද්දිම මේ හිතේ වෙන පැත්තකින් සින්දු වගේ දේවල් කියනවා. ඒ දෙකම හිතට වැටහෙනවා. ඒක තමයි පේන්නේ බාධාවක් කරදරයක්ද නැත්නම් මට කියන්න පුළුවන් මේ තින්දු යද්දිත් මට සක්මණේ සතිය පවත්වන්න පුළුවන් කියලා ආඩම්බරයක්ද තියෙන්නේ. එහෙම විශේෂ තේරුමක් නැහැ ස්වාමීනි. අර විදිහට කියන්නේ කරන්නේ මට හින්දු ආවත්, ගල් ගැහුවත් මොනවා කරත් ඒ අත්සෙත් මට වම දකුණ බලන්න පුළුවන්. එහෙම නැත්නම් කොච්චර හිත පිට ගියත් මට හුස්ම තටි හතර පහක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියලා හරි පැත්ත කතා කරපු දවසේ විතරයි යෝගාවචරයක් වෙන්නේ. නැත්නම් එදා හරි ගියා අද හරි ගියේ නෑ. දැන් මගේ හිත වික්ෂිප්ත වෙනවා කියලා කියනෙවුවා. ඒව නිකන් කනවැද්දුන් කතා විතරයි. ඒ නිසා මට මෙච්චර හිතිලි කරබලයක් තිබුණත් මට හුස්ම හතරක් බලන්න පුළුවන් පහ. මට කොච්චර මේ හිත පිට යන දේවල් තිබුණත් පියවර 20ක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියන හරි පැත්ත වාර්තා කරන්න ගිය ගමන් මෙතනදී අපි මේ වැඩමුළුවේදී කිසිසේත්ම මේ හිතේ සමාධියක් ගැන නෙවෙයි අපි මේ උත්සාහ කරවන්නේ යොමු කරවන්නේ දැන ගැනීම මට හිත විසිරෙනවද නැද්ද විචරීම තියේදීත් මූල කර්මත්තානේ බලන්න පුළුවන්. යම් වෙලාවකට කියන්නේ කට උත්තරේ තියෙන විදිහට හිතවිලි තුන අතර ආශ්‍රව ප්‍රසාර තුන අතර හිතවිලි එනවයි කියලා ගණන් කරන්න. ආශ්‍රව ප්‍රසාස එකයි ආශ්‍රව ප්‍රසාස දෙකයි ආශ්‍රව ප්‍රසාස තුනයි ආශ්‍රව ප්‍රසාස හතරයි ආශ්‍රව ප්‍රසාස පහයි දැන් හිතපිට පිටියයි කියලා ඇස් වෙන්නේ. එතකොට යන්නේ. ගණනා ක්‍රමයේ තියෙන ලාභේ තමයි තමන් දන්නවනම් පහෙන් හිත පිට යනවායි කියලා දැන් ගණන් කරන 4 5 වෙනකොට අවදීන් කියොත් 6 කරගන්න පුළුවන්. ඒක ලොකු ජයග්‍රහණයක්. 6 ගිහිල්ලා පුරුදු වෙනාට පස්සේ 7 කරගන්න. 7 කීකන 8 කරගනවම ටික ටික ටික ටික 7යි 7යි කියලා ධක්මං කරන්න ඉගෙන ගන්න. ඇවිදින්න කරන පොඩි දරුවෙක් වගේ පුංචි පුංචි ටික කෙරුවත් චිත්ත ශක්තිය වැඩි. අධිෂ්ඨාන ශක්තිය වැඩි. එහෙම නැත්නම් මගේ හිත වික්ෂිප්ත වෙනවා මට අතීතේ නම් හොඳට සතිය තිබුණා නැත්නම් සමාධිය තිබුණා දැන් නැහැ කියනවා. ඒව මේ යෝගාවචරික විදිහේ වාර්තාවක් කරනකොට කරන විදිය නෙවෙයි. එයා කරන්න හොඳ පැත්ත විතරයි. ඔය ඔය කියන විදිහට කිසිම බාධාවක් නැහැ. මෙතන කාටවත් එක්ක වෙනසක් නැහැ. අනික කටියත් ඔතන තමයි ඉන්නේ. Taman මේ ප්‍රශ්න දිහා නැස්චාර්ත වශයෙන් බලනවා. මම මේ කතා කරන්නේ එහෙම බලන්නේ නැතුව හැකි පැත්තෙන් බලන්න කියන එකයි කියන්නේ. හොඳයි අපි විනාඩි 35ක විතර කාලෙකින් මේ ප්‍රශ්න સમાપ્ત කරලා තිනවා. අපි සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෙතන පැයක් පමණ තියෙනවා අපට සක්මන් කරන්න. කෙසේ නමුත් සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි වෙන කිව යුතු කළ යුතුමක් තියෙනවනම් අපි ඒකට වෙලාව ගනිමු. එහෙම නැත්නම් අපි මෙතෙන් පටන් පැයක් විතර සක්මන් කරලා පහට අවස නියමිත රැස් වෙනවා දවසේ ධර්ම දේශනාව සඳහා. හොඳයි විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.